නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා සතිපට්ඨාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චසෝසුං භගවා ඒතදවෝච ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජාදෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජාදෝමනස්සං කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීඝං වාස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිසාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයංකාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සයථාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේ වාසීවා දීඝං වාංඡන්තෝ දීඝං අංඡාමීති පජානාති රස්සං වාංඡන්තෝ රස්සං අංඡාමීති පජානාති එවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බයිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බයිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථි කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු ආයේ කායානුපස්සී විහෙරති ආනාපාන පබ්බං නිඨිතං පුනච පරං භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ වා තිතෝං හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යතහා යතහාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතහා තථානං පජානාති ඉති අජ්ජහතං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජහත බහිද්ධාවා කායේ ආයානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉරියාපත පබ්බං නිඨිතං පුනජ පරං භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්හි කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති සම්පජඤ්ඤ පබ්බං නිත්‍ථිතං පුනජ පරං භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේස මත්ථකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වේක්ඛති අත්හිමස්මින් කායේ ඒසාලෝමානඛා දන්තා තචෝ මන්සං නහාරු අට්හි අට්හිමින්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තේ ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසක් හේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති සේතහාපි භික්ඛවේ උභතෝ මුඛා පුඨෝලි පුරාණානා විහිතස්ස ධඤ්ඤස්ස සේයතිදං සාලීනං වීහිනං මුග්ගානං ආසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්ඛුමා පුරිසෝ මුංචිත්වා පච්ච වෙක්ඛෙය්‍ය ඉමේ සාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති එවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං අධෝ උද්ධං පාදතලා අධෝ කේස මත්ථකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථේමස්මින් කායේ කේසාලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං අදයන් යකනං කිලෝමකං පිහකං පප්හාසංගන්තං අන්තගුණං උදරියං කරයේසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසාක් හේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පටික්කුල මනසිකාර පබ්බං නිත්ථිතං පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං ඉමමේව කාය යථාඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති අතිමස්මින් කායේ කේස් අතිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී සයථාපි භික්කවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාත කන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහාපතේ කිලසෝ විභජිත්වා නිසින්නෝ අස්ස එවමෙව කෝ භික්කවේ භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති අත්ථේමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ථ බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ධාතු මනසිකාර පබ්බං නිත්හිතං පුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය ඡද්දිතං ඒකාහමතං වා දිහෙමතං වා තීහෙමතං වා උද්ධමාතකං විනීලකං විපුබ්බක ජාතං සෝයිමමේව කායං උපසංහරති අයම්පි ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සයථාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය ඡද්දිතං කාකේහි වා khajjamaනං කුලලේහි වා khajjamaනං ගිජ්ජේහි වා khajjamaනං සුනඛේහි වා khajjamaනං සිංගාලේහිවා කජ්‍යමානං විවිධේහිවා පානක ජාතේහි කජ්‍යමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්හිකායෝති වා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු සයථාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චද්ධිතං අට්ඨික සංඛලිකං සම්මංස ලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්හි කායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනජ පරං භික්කවේ භික්ඛු සීථාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටික් අට්ටි සංඛලිකං නිම්මංසං ලෝහිත මක්ඛිතං නහාරු සම්බද්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්හිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනජ පරං භික්කවේ භික්ඛු සේථාපි පස්සෙය්‍ය ශරීරං සීවඨිකාය චඩ්ඩිතං අට්ටි සංඛලිකං අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්හිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සෙය්‍ය සරීරං සීවතිකාය චද්දිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු විච්චිත්තානි අඤ්ඤේන හත්අට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ගෝපට් අඤ්ඤේන ගෝපපටිඛං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන පිත් අඤ්ඤේන පිත්තිත් පිත්තිට්ටිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන කන්ධට්ඨිකං අඤ්ඤේන ජීවට්ඨිකං අඤ්ඤේන දන්තට්ඨිකං අඤ්ඤේන සීසකටාහං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්හිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පික්ඛෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ටිකානි සේතානි සංඛවන්නු පනිභානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි ඛෝකායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි පුඤ්ජිකතානි තේරෝ වස්සිකානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්හිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්ඛු සේථාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පික් හෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති චුද්දස කායානුපස්සනා නිප්හිතා කතංච භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්කවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති අජ්ඤත්ත බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති අත්ථි වේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති වේදනානුපස්සනානිත්ථිතා කතංච පන භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති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 අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති සමුදේවය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති අත්ථි චිත්තන්තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති චිත්තානුපස්සනා නිට්ඨිතා කතංචපන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංචපන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද භික්කවේ භික්කු සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නතිමේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති යතහාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති යතහාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති තංච පජානාති යතහාච පහීනස්ස කාමච්ඡන්දස්ස අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යතහාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච uppannasස ව්‍යාපාදස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං තීන මිද්ධං අත්හිමේ අජ්ජත්තං තීන මිද්ධන්ති පජානාති අසන්තං වාජ්ජත්තං තීන මිද්ධං නත්හිමේ අජ්ජත්තං තීන මිද්ධන්ති පජානාති යථාච අනුප්පන්නස්ස තීන මිද්ධස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස තීන මිද්ධස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස තීන මිද්ධස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡanti පජානාති අසන්තං වාජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං නත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡාන්ති පජානාති යතහාච අනුප්පන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතහාච උප්පන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස පහානං හෝති තංච පජානාති යතහාච පහීනස්ස උද්ධච්ච කුක්කුච්චස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති යථාච අනුප්පන්නාය විචිකිච්ඡාය උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හෝති තංච පජානාති යථාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුප්පාදෝ හෝති සංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්හි ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු පුනච පරං භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානඛන්ධේසු කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානඛන්ධේසු ඉද භික්කවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්හංගමෝති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානක්ඛන්ධේසු පුනජ පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු ඉද භික්කවේ භික්ඛු චක්ඛුංච පජානාති රූපේච පජානාති යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සෝතංච පජානාති සද්දේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති සංච පජානාති ගානංච පජානාති ගන්ධේච පජානාති යංජ තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං සංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති සංච පජානාති යථාච uppannassa සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයිතින් අනුපාදෝ හෝති තංච පජානාති ජීවහංච පජානාති රසේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච uppannassa සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති කායංච පජානාති පොට්ටබ්බේච පජානාති පොට්ටබ්බෝච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනච පරං භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්‍යසු බොජ්ජංගේසු අතංච පන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු ඉද භික්කවේ භික්කු සන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ථිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යතහාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති සංච පජානාති යතහාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති සංච පජානාති සන්තං වාජ්ජත්තං ධම්මවිචය සම්බොජ්ජංගං අතිමේ අතිමේ අජ්ජත්තං ධම්මවිචය සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං නත්හිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංගං අත්ථිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංගං නත්ථිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච uppannස්ස විරිය සම්බෝධ්‍යංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති සංච පජානාති සන්තං වාජ්ජත්තං පීති සම්බෝධ්‍යංගං අත්ථිමේ අජ්ජත්තං පීති සම්බෝධ්‍යංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං පීති සම්බෝධ්‍යංගං නත්ථිමේ අජ්ජත්තං පීති සම්බෝධ්‍යංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස පීති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං අතිමේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති යතහාච අනුප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යතහාච උප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං නත්ථිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති සංච පජානාති යථාච uppannassa සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වාජ්ජත්කං උපේක්ඛා සම්බොජ්ජංගං අත්හිමේ අජ්ජත්කං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්කං උපේක්ඛා සම්බොජ්ජංගං නත්හිමේ අජ්ජත්කං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති යතහාච අනුප්පන්නස්ස උපෙක්ඛා සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යතහාච උප්පන්නස්ස උපෙක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්හත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්හි ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්‍යසු බොජ්ජං සත්‍යසු බොජ්ජංගේසු පුනජ බරං භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු කතංච පන භික්කවේ භික්ඛු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 කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිති දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චං නලභති තම්පි දුක්ඛං සංඛේත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කතංච කතමාච භික්කවේ ජාති යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අභිනිබ්බත්ති අභිනිබ්බන්ති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති හතමාච භික්කවේ ජරා යාතේ සංතේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චති භික්කවේ ජරා හතමංච භික්කවේ මරණං යං තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්ධානම් බෙහෙදෝ කලේ බරස්ස නික්හේපෝ ජීවිත ඉන්ද්‍රියස් උප්පච්ඡේදෝ ඉදං උච්චති භික්කවේ මරණං පතමෝච භික්කවේ සෝකෝ යෝකෝ භික්කවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති භික්කවේ සෝකෝ අතමෝච භික්කවේ පරිදේවෝ යෝකෝ භික්කවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චති භික්කවේ පරිදේවෝ අතමංච භික්කවේ දුක්ඛං යංකෝ භික්කවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සංපස්සජන් දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්කවේ දුක්ඛං අතමංච භික්කවේ දෝමනස්සං යංකෝ භික්කවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සංපස්සජන් දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්කවේ දෝමනස්සං කතමෝච භික්කවේ උපායාසෝ යෝඛෝ භික්කවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චති භික්කවේ උපායාසෝ හතමෝච භික්කවේ අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඉදයස්සතේ හොಂತಿ අනිත්තා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ඒවා පනස්ස තේහොන්ති අනත්ථකාමා අහිතකාමා අපාසුකකාමා අයෝගක්හේමකාමා යාතේහි සද්ධෙන් සංගති සමාගමෝ සමෝධානං මිස්සී භාවෝ අයං උච්චති භික්කවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අතමෝච භික්කවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඉදයස්ස තේ හොಂತಿ ඉත්තාකන්තා මනාපා රූපා සද්ධා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා යේවා පනස්ස තේ හොಂತಿ අත්ථ කාමා හිත කාමා භාසුක කාමා යෝගක්ඛේම කාමා මාතාවා පිතාවා භාතාවා භගිනිවා ජෙට්ඨාවා කනිට්ඨාවා මිත්තාවා අමච්චාවා ඥාති සාලෝහිතාවා යාතේහි සද්ධින් අසංගති අසමාගමෝ අසමෝධානං අමිස්සී භාවෝ අයං උච්චති භික්කවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අතමංච භික්කවේ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයං න ජාති ධම්මාස්සාම නච වතනෝ ජාති ආගච්ඡයාති න කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං ජරා ධම්මානං භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයං න ජරා ධම්මාස්සාම නචවතනෝ ජරා ආගච්ඡෙය්‍යාති නඛෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි ඡං නලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයන් න ව්‍යාධි ධම්මාස්සාම නචවතනෝ ව්‍යාධි ආගච්ඡෙය්‍යාති නඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි ඡං න ලබති තම්පි දුක්ඛං මරණ ධම්මානම් භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් න මරණ ධම්මා අස්සාම නච වතනෝ මරණ මරණං ආගච්ඡයාති නඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං ශෝක ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් න ශෝක ධම්මා අස්සාම නචවතනෝ සෝකෝ ආගච්ඡෙය්‍යාති නඛෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං පරිදේව ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයං න පරිදේව ධම්මාස්සාම නච වතනෝ පරිදේවෝ ආගච්ඡෙය්‍යාති න කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං දුක්ඛ ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයං න දුක්ඛ ධම්මාස්සාම නච වතනෝ දුක්ඛං ආගච්ඡයාති න කෝපනේතං ඉච්ඡාය පත්තබ්බම් ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං දෝමනස්ස ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝවත මයං න දෝමනස්ස ධම්මාස්සාම නචවතනෝ දෝමනස්සං ආගච්ඡයාති න කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං උපායාස ධම්මානම් භික්කවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝවත මයං න උපායාස ධම්මාස්සාම නචවතනෝ පායාසෝ ආගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කතමේච භික්කවේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා සයතිදං රූපඋපාදානස්කන්ධෝ වේදනූපාදානස්කන්ධෝ සංඤූපාදානස්කන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ ඉමේ උච්ඡanti භික්කවේ සංඛිත්තේන පංචඋපාදානක්ඛන්ධාපි දුක්ඛා ඉදං උච්චති භික්කවේ දුක්ඛං අරිය සත්‍යං අතමංච භික්කවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්ව తත්‍රාබි නන්දිනී සයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සාඛෝපනේසා භික්කවේ තණ්හා කත උපජ්ජමානා උපජ්ජති කත නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිස මානා නිවිසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්ථේ සාතන්නා uppajjamaana uppajjati එත්ථ නිවිස මානා නිවිසති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්ථේ සාතන්නා uppajjamaana uppajjati එත්ථ නිවිස මානා නිවිසති ගහනං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති කායෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස මානා නිවිසති මනෝලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස මානා නිවිසති රූපාලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස මානා නිවිසති සද්දා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස මානා නිවිසති ගන්ධාලෝකේ පිය රූපං සාත රූපං එත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස මානා නිවිසති රසාලෝකේ පිය රූපං සාත රූපං එත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිස මානා නිවිසති පොට්ටබ්බා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානානි විසති ධම්මාලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානානි විසති චක්ක විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානානි විසති සෝත විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං ඉතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගාන විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං ඉතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ජීවා විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං ඉතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්න නිවිසමානා නිවිසති කාය විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්හි සාතන්නා uppajjamaana uppajjati එත්න නිවිසමානා නිවිසති මනෝ විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්හි සාතන්නා uppajjamaana uppajjati එත්න නිවිසමානා නිවිසති චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හි සාතන්නා uppajjamaana uppajjati එත නිවිස මානා නිවිසති සෝත සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිස මානා නිවිසති ගාහන සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ථේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිස මානා නිවිසති ජීවා සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති කාය සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති මනෝ සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති චක්ඛු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති සෝත සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගාන සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ජීවහා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති කාය සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත නිවිස මානා නිවිසති මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති සද්ද සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත නිවිසමානා නිවිසති ගන්ධ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත නිවිසමානා නිවිසති රස සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත නිවිසමානා නිවිසති පොට්හබ්බ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්ම සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිස මානානි විසති සබ්ද සංචේතනාලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ගන්ධ සංචේතනාලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රස සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ඨබ්බ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්ම සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති සාද්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගන්ධ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රස තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ඨබ්බ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්ම තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිරුත් එත්ත නිවිසමානා නිවිසති සද්ද විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගන්ධ විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රස විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්න නිවිසමානානිවිසටි පොට්ටබ්බ විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති ධම්ම විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්‍රේසා තණ්හා uppajjamaana uppajjati එත්‍ර නිවිසමානා නිවිසති සද්ද විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්‍රේසා තණ්හා uppajjamaana uppajjati එත්‍ර නිවිසමානා නිවිසති ගන්ධ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති රස විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඒතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ටබ්බ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඒතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්ම විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ඉඩං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං අතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ සාඛෝපනේසා භික්ඛවේ තණ්හා කත්ථ පහීයමානා පහීයති කත්ථ නිරුද්ධමානා නිරුද්ධති යං ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා පහීයමානා පහීයති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්ඛුං ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා පහීයමානා පහීයති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති ගහනං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති ජීවා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති කායෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති මනෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රූපාලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සද්දාලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධාලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රසාලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බාලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති චක්ක විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති සෝත විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති ගාහන විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත් හේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති ජීවා විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත් හේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති කාය විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තන්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති මනෝවිඤ්ඥානං ලෝකේ පියරූපන් සාතරූපං එත්හේසා තන්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති චක්කු සම්පස්සෝ ලෝකේ පියරූපන් සාතරූපං එත්හේසා තන්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති සෝත සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හෙසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුජ්‍ය මානා නිරුජ්‍යති ගාන සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හෙසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුජ්‍ය මානා නිරුජ්‍යති ජීවහා සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හෙසා තණ්හා පහීය මානා පහීයති එත්ථ නිරුද්ධ මානා නිරුද්ධති කාය සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්ථේ සාතන්නා පහීය මානා පහීයති එත්ථ නිරුද්ධ මානා නිරුද්ධති මනෝ සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්ථේ සාතන්නා පහීය මානා පහීයති එත්ථ නිරුද්ධ මානා නිරුද්ධති චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්ථේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුද්ධ්‍යමානා නිරුද්ධ්‍යති සෝත සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුද්ධ්‍යමානා නිරුද්ධ්‍යති ගහන සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා පහීයමානා පහීයති එත්ත නිරුද්ධ්‍යමානා නිරුද්ධ්‍යති ජීවහා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා පහීය මානා පහීයති එත්‍ය නිරුජ්‍ය මානා නිරුජ්‍යති කාය සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා පහීය මානා පහීයති එත්‍ය නිරුජ්‍ය මානා නිරුජ්‍යති මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත් හේසා තණ්හා පහීය මානා පහීයති එත් නිරුද්ධ මානා නිරුද්ධති රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත් හේසා තණ්හා පහීය මානා පහීයති එත් නිරුද්ධ මානා නිරුද්ධති සද්ද සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත් හේසා තණ්හා පහීය මානා පහීයති එත් නිරුද්ධ මානා නිරුද්ධති ගන්ධ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති රස සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති පොට්ටහබ්බ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති ධම්ම සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එච්ච නිරුද්ධ මානා නිරුද්ධති රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති සද්ද සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රස සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති ධම්ම සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති සද්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති ගන්ධ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති රස තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති පොට්ටබ්බ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතණ්හා පහීය මානා පහීයති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති ධම්ම තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතණ්හා පහීය මානා පහීයති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතණ්හා පහීය මානා පහීයති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති සද්ද විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රස විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බ විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති ධම්ම විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා පහීය මානා පහීයති එත්ත නිරුද්ධ මානා නිරුද්ධති රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා පහීයමානා පහීයති එච්ච නිරුජ්‍යමානා නිරුජ්‍යති සද්ද විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්‍යමානා නිරුජ්‍යති ගන්ධ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්‍යමානා නිරුජ්‍යති රස විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුජ්්‍ය මානා නිරුජ්්‍යති පොට්හබ්බ විචාරෝලෝකේ පිය රූපන් සාතරූපං එත්හේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුජ්්‍ය මානා නිරුජ්්‍යති ධම්ම විචාරෝලෝකේ පිය රූපං සාතරූපං එත්තේ සාතන්නා පහීය මානා පහීයති එත්ත නිරුජ්්‍ය මානා නිරුජ්්‍යති ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං අතමංච භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං අයමේව අරියෝ වාටාංගිකෝ මග්ගෝ සයති හේදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අතමාච භික්කවේ සම්මා දිට්ඨි යං කෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි පතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ නේඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවීංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ අතමාච භික්කවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්කවේ සම්මා වාචා අතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ පානාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්කවේ සම්මා කම්මන්තෝ අතමෝච භික්කවේ සම්මා ජීවෝ ඉද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්කවේ සම්මා ආජීවෝ අතමෝච භික්කවේ සම්මා වායාමෝ ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති අයං උච්චති භික්කවේ සම්මා වායාමෝ අතමාච භික්කවේ සම්මා සති ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අයං උච්චති භික්කවේ සම්මා සති අතමෝච භික්කවේ සම්මා සමාධි ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං ූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුකඤ්ඤ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා චික්ඛන්ති උපේක්ඛකෝ හතිමා සුඛ විහාරීති තතියන් තන් තතියන් ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච්ච පහානා දුක්ඛස්සච්ච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගමා අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් හතුත්ත්‍ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්කවේ සම්මා සමාධි ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සී වා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානු පස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සතිපච්චුප්පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පති සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්වස්සානි තස්ව දින්නම් පලාණං අඤ්‍යතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදි හේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ සත්වස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානා සතිපට්ඨානේ එවං භාවෙය්‍ය චවස්සානි තස්ව දින්නම් පලානං අඤ්‍යතරම් ඵලම් පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ ච වස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය පංච වස්සානි තස්ව දින්නම් පලානං අඤ්‍යතරම් ඵලම් පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ පංචවස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානි එවං භාවේය චත්තාරි වස්සානි තස්ස දින්නම් පලානං අඤ්‍යතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ චත්තාරි වස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානි එවං භාවේය තීනි වස්සානි තස්ස දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිත්තන්තු භික්කවේ තීනි වස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ ඒවම් භාවේය ද්වේවස්සානි තස්ස දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිත්තන්තු භික්කවේ දේවස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ එවං භාවෙය්‍ය ඒකං වස්සං තස්ස දෙන්නම් පලානං අඤ්‍යතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා හතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨතු භික්කවේ ඒකං වස්සං යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්ත මාසානි තස්ස දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදි ශේෂේ අනාගාමිතා තිත්තන්තු භික්කවේ සත්තමාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය ච මාසානි තස්ව දින්නම් පලානං අඤ්‍යතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදි ශේෂේ අනාගාමිතා සිට්හන්තු භික්කවේච මාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ ඒවම් භාවේය්‍ය පංච මාසානි තස්ව දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටි කංඛං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා සිට්හන්තු භික්කවේ පංච මාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ ඒවම් භාවේය්‍ය තත්තාරි මාසානි තස්ව දින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා අතිවා උපාදි ශේෂේ අනාගාමිතා තිත්තන්තු භික්කවේ චත්තාරි මාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ ඒවම් භාවෙය්‍ය චීනි මාසානි තස්ව දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකංඛං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ තීනි මාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානි එවං භාවෙය්‍ය ද්වේ මාසානි තස්ව දින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ ද්වේ මාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානි එවං භාවෙය්‍ය ඒකං මාසං තස්ස දින්නම් පලානං අඤ්‍යතරම් අඤ්‍යතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසේ අනාගාමිතා තිත්තතු භික්කවේ මාසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ හතිපට්ඨානේ එවං භාවෙය්‍ය අඩ්ඩමාසං තස්ස දින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසේ අනාගාමිතා තිත්තතු භික්කවේ අඩ්ඩමාසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තාහං සස්සොද්වින්නම් ඵලානං අඤ්‍යතරම් ඵලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතාති ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යජිදං චත්තාරෝ සතිපට්ඨානාති ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තන්ති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දොන්ති මහා සතිපට්ඨාන සුත්තං නිත්ථිතං